දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ඒ වගේම ධර්ම ශ්‍රවණයට කැමති ලංකාවාසී ලෝකවාසී විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙන්නත් ඒ තුලින් සද්ධර්ම දානමය පින්කම නැමැති මේ ලෝකයේ සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ දානමය පින්කම මුදුන්පත් කරගන්නත් සත් ධර්ම ශ්‍රවණය කිරීම තුලින් සසරින් එතර වෙන්න අවශ්‍ය ධර්ම අවවාද අනුශාසනා ජීවිතයට එකතු කරගෙන නිවැරදිව මෙලව සුවපත් කරගෙන පරලොව සුගතිගාමී කරගන්න මම්පෙත් විවර කරගන්නත් සූදානම් වෙන මොහොතේ එහෙමනම් එයින් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධයෙන් සැනසීම සඳහාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ කෙරෙන තවත් ධර්ම දේශනාවක්මයි. එන මාතෘකාව බවට පත් වෙන්නේ ප්‍රාර්ථනාව කියන කාරණාව. ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ සිදු කෙරෙන 20 වෙනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. පින්වතුනි 18 19 කියන දේශනා දෙකින්වත් අපි සාකච්ඡා කළේ මේ නිර්මල පර්‍යාප්තිය අසන්නෙම්වා කියන කාරණාව පිළිබඳව. ඒ කියන්නේ නිවැරදිව වාග්යතුන් වහන්සේගේ ධර්මයේම අසන්නෙම්වා කියන කාරණාව. ඒ නිර්මල පරියාප්තිය අහන්න ලැබෙන එක කොයිතරම් යහපතක්ද කියන කාරණාව අපි සාකච්ඡා කළා. ඒ සඳහා තවත් කරුණක් දෙකක් සිහිපත් කරමින් මේ දේශනාව අපි ඉදිරියට තව ටිකක් සාකච්ඡා කරමු. පිටතින් මේ නිවැරදිව ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් නිවැරදිව පින්කම් කරගන්න පින් රැස් වෙන ආකාරයෙන්ම පින්කම් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. තවත් උදාහරණයක් අපි සිහිපත් කළොත් අපේ පේතවත්තු ප්‍රකරණයේ සඳහන් වෙනවා බද්දා සහ සුබද්දා කියලා කාන්තාවන් දෙදෙනෙක් පිළිබඳව. එකම ගෙදරක ජීවත් වෙන අය. එයින් වැඩිමල් තැනැත්තිය මුළු ජීවිත කාලෙම දන් දුන්නා. Tamanට පුළුවන් වෙච්ච කාලේ ඉඳලා දිගටම දන් දුන්නා දීර්ඝ කාලයක්. හැබැයි ඇය දුන්නේ පෞද්ගලික දාන. එතකොට ඇගේ සහෝදරිය කවදාවත් දන් දුන්නේ නැහැ. ඇයට නිතර නිතර දන් දෙන්න කියලා කිව්වා. ඒත් ඇය දන් දුන්නේ නැහැ. එක දවසක් එහෙම ඉල්ලීමකට අනුව ඇය දානයක් දෙන්න සූදානම් වුණා. ඇය දන් දෙන්න ලෑස්ති වෙනකොට මේ රේවත කියන මහරහතන් වහන්සේ ඇයට සඳහන් කළා සාංගික දානයක් දෙන්න කියලා. ඒ නිසා ඇය මුළු ජීවිත කාලෙටම දුන්නේ එක දානයයි. ඒක සාංගික දානයක්. එතකොට අක්කා මුළු ජීවිත කාලෙම දන් දුන්නා. හැබැයි ඔක්කොම පෞද්ගලික දාන. මේ දෙන්නම මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ජීවිත කාලෙම සාංගික එක දානයක් දුන්න කෙනා පස්වෙනි දිව්‍ය තලයේ ඉපදුනා. මුළු ජීවිත කාලෙම දන් දුන්නා නමුත් පෞද්ගලික දාන වෙච්ච නිසා ඇය දෙවනි දිව්‍ය තලයේ ඉපදුනා. එක දවසක් පස්වෙනි දිව්‍ය තලයේ ඉන්න දිව්‍යාංගන දෙවනි දිව්‍ය තලයේ ඉන්න එදා මනුස්ස ලෝකේ තමන්ගේ සහෝදර දිව්‍යාංගනාවට කතා කරනවා. කතා කරුවාට කොහෙන් කතා කරනවද කියලා පේන්නේ නැහැ. ඒ තරම් සියුම් ශරීරයක්. ඒ නිසා සඳහන් කරනවා මට ඔබ පේන්නේ කළු කයක් මවා ගන්න කියලා. කළු කයක් මවහම මේ දෙවනි දිව්‍ය තලයේ ඉන්න දිව්‍යාංගනාවට හිතාගන්නවත් බැරි තරම් ලස්සන රූපයක්. ඒ වෙලාවේ ඔබ කවුද කියලා අහපුවම සඳහන් කළායි මතක නැද්ද? අපි දෙන්නම එක ගෙදරනේ හිටියේ. ඉතින් මම පස්වෙනි දිව්‍ය තලයේ ඉපදුනා කියලා. අර මුළු ජීවිත කාලෙම දන් දුන්න තැනැත්තිය අහනවා මම මුළු ජීවිත කාලයක් දන් දුන්නා ඔබ එක දවසක් දන් දුන්නා. කොහොමද පස්වෙනි තලයට ගියේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මතක තියාගන්න මම දුන්නේ සාංගික ධර්මයක්. ආංගී ආනිසංසය ඔබ දුන්න පෞද්ගලික දාන ඔක්කොටම වඩා සිය දහස් ගුණයකින් ලක්ෂ ගුණයකින් උසස්. ඒ නිසයි මම මෙතෙන්ට ආවේ. එතකොට කවුද කීවේ සාංගික දානයක් දෙන්න කියලා? රේවත කියන මහරහතන් වහන්සේ. එහෙනම් නිර්මල පරියාප්තිය. නිර්මල ධර්මය. සාංගික දානේ අපේ ශාසනයේ පෞද්ගලික දාන කීයක් තියෙනවද? 14ක්. සාංගික දාන 7ක්. එහෙනම් පෞද්ගලික දාන වලට වඩා සාංගික දාණය අතිශයින්ම ආනිසංස සහිතයි. හැබැයි වැරදි වරද්දා ගන්න එපා. භාග්‍යතුන් වහන්සේට දෙන පෞද්ගලික දාණය සාංගික දාණයට වඩා ගොඩක් උසස්. නමුත් සාමාන්‍යයෙන් මහා සංඝය ආරමුණු කරගෙන දෙන දාන වලින් නැත්නම් අපි වෙනත් දෙන පෞද්ගලික දානත් එක්ක සාංගික දාණය ඒ සියල්ලට වඩා උසස් එනම් ග්‍රේවත මහරහතන් වහන්සේ අර තැනැත්තියට කීවේ සාංගික දානයක් දෙන්න කියලා. ඒ නිසාත් නිර්මල ධර්මයෙන් ඒ කරුණු දැනගත්ත නිසා ඇය උසස් දිව්‍ය තලයක ඉපදුනා. ඊළඟට පින්නතුනි මේ නිර්මල ධර්මයේ දානය කරාම බොහෝ දෙනාට විශාල යහපතක් උදා වෙනවා. සමහර වෙලාවට ධර්මයේ දේශනා කරන කෙනාට රහත් වෙන්න බැරි වුණාට බණ අහපු අයට රහත් වෙන්න පුළුවන්. දේශකයා දේශනා කරන කෙනා රහත්ුන්නේ නමුත් ඒ දේශකයන්න් වහන්සේගෙන් බණ අහපු අය රහත් වෙන්න පුළුවන්. වර්තමානයේ නම් සමහර අය අහනවනේ අපිට එහෙම කියාපු අය රහත් වෙලාද කියලා. කියාපු අය රහත් වුණාද කියලා. කියාපු අය කරනවද ওই කියන දේවල් කියලා. මං කියන්නේ ප්‍රඥාව මදිහින්න ගොනු වෙන ගොනු වෙන ප්‍රශ්නය. දේශනා කරපු කෙනා හරියටම නිර්මල ධර්මයේ දේශනා කරලා තියෙනවා අපිට ඒ කෙනා රහත් උනත් වැඩක් නැහැ. එයා ඒ දේවල් දැරුවත් නැතත් වැඩක් නැහැ. නමුත් නිර්මල ධර්මය අපට හම්බ වෙලා තියෙනවානේ. ආන්ගේ නිර්මල ධර්ම රත්නේ පිහිට කරගෙන අපට රහත් වෙන්න පුළුවන්. අපිට මිදෙන්න පුළුවන්. එනිසා මේ දේශනා කරන අය ඒ තුල පිහිටලා ඉන්නවාද කියන කාරණාව අපිට වැඩක් අපිට වැඩක් නෑ. මහා සීව තෙරුන් වහන්සේ රහත් වෙලා හිටියේ නෑ. නමුත් උන්වහන්සේට ශිෂ්‍යෝ කී දාහක් හිටියද රහත් වෙච්ච අය? රහතන් වහන්සේලා 30000ක් හිටියා. ශිෂ්‍යෝ. නමුත් තාම ගුරුවරයා රහත් වෙලා රහත් වෙලා තිබුණේ නැහැ. වටින්නේ නිර්මල පර්යාප්තිය. කොයි තරම් පිරිසකට යහපතක් කරනවද නිර්මල පර්යාප්තිය අහලා පිරිසක් නිවැරදි වෙනකොට. එහෙනම් ඒ නිවැරදි පිරිස අරමුණු කරගෙන පින්කම් කරලා දන් දීලා අපිට අපේ ජීවිතේ සුවපත් කරගන්න පුළුවන්. එහෙමනම් නිර්මල පර්යාප්තියෙන් කී දෙනෙක් යහපතෙහි පිහිටවනවද? කී දෙනෙක්ගේ සසර මං කෙටි කරනවද? කී දෙනෙක් සසරින් එතර කරනවද කියන කාරණාව ඉතා සුවිශේෂී කාරණාවක්. එහෙමනම් දෙකටම සිහිපත් කළා නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා. අපිට නිවැරදි ධර්මය අහන්න ලැබෙනවා. ඒ වුණාට අපිට දරන්න බෑ. මතක තියාගන්න බෑ. මතක හිටින්නේ නෑ. ඒ නිසා ඇහුවට ඇහුවට සමහර වෙලාවට ප්‍රයෝජනයක් ප්‍රයෝජනයක් ලැබෙන එකක් නෑ. හැබැයි එතෙන්ට එන්න අපි වෙනම පින්කම් කරලා තියෙන්නත් ඕනේ. හොඳට මතක හිටින්න හොඳට ධාරණ ශක්තිය ඇති වෙන්න කළ යුතු විශේෂ පින්කම් තියෙනවා. ඒ පින්කම් සංසාරේ කරගන්න එක හරියි හරි වටිනවා. අපේ ශාසනයේ බහුශ්‍රූත ශ්‍රාවිකාවන් අතර ගිහි ශ්‍රාවිකාව කවුද කියලා දන්නවා අපි අය. කවුද මේ බහුශ්‍රූත ශ්‍රාවිකාවන් අතර ඉන්න ගිහි කෙනා? ගිහි බහුශ්‍රූත ශ්‍රාවිකාවන් අතර අග්‍රස්ථානය ලබන්නේ කුජ්ජුත්තරා. ධර්ම ශ්‍රවණය කරලා තමන් අහගත්ත ධර්මය එහෙම්ම ඇවිල්ලා දේශනා කරන්න පුළුවන්කම තිබුණා ඒ විදිහටම. මොකද්ද සංසාරේ කරපු පින මේ තරම් මතක හිටින්නේ? පසේ බුදුරජාණන් වහන්සේලාට පාත්‍රා ආධාරක පූජා කරලා. එතකොට පාත්‍රා ආධාරක පූජා කිරීමේ පින මොකක්ද? හොඳට ධාරණ ශක්තිය ඇති වෙනවා. මතක ශක්තිය ඇති වෙනවා. පාත්‍රයේ දරාගෙන ඉන්න ආධාරකයේ පූජා කරන්නේ. අපි සාමාන්‍යයෙන් පූජා කරනකොට පාත්‍රා පූජා කරනකොට ආධාරක පූජා කරන්නේ පූජා කරන්නේ නැහැ. එහෙනම් පින්කමේ කොටසක් කොටසක් අඩු වෙලා. සාමාන්‍ය කොටසක් නෙමෙයි විශේෂ කොටසක් අඩු වෙලා. එහෙනම් මේ පාත්‍රා ආධාරක පූජා කරන එකේ කුසලයේ තමයි හොඳට ධර්මයේ දරන්න පුළුවන්. හැම දෙයක්ම මතක තියාගන්න පුළුවන්. සඳහන් කරනවා කුජුත්තරා මොනවද පූජා කරලා තියෙන්නේ? පසේ බුදුරජාණන් වහන්සේලාට දානේ පූජා කරලා ඒ වුණාට පාත්‍රය රත් වෙලා උණු උණුවේ දත් පූජා කරලා පාත්‍රේ රත් වෙලා අතේ තියාගන්න බෑ. ආන් ඒ හින්දා පසේ බුදුරජාණන් වහන්සේලා අට නමකට තමන් ගාව තිබිච්ච රත්තරන් වලලු අටක් පූජා කරනවා. ඒ වලල්ල උඩ පාත්‍රේ තියාගන්න. ආධාරකයේ හැටියට. ආන් ඒ කුසලයේ තමයි මේ තරම් මතක ශක්තියක් මතක ශක්තියක් ඇති කෙරෙන්නේ. එහෙනම් නිර්මල පරියාප්තිය අසන්නෙම්වා නිර්මල පරියාප්තිය තරන්නෙම්වා පර්යාප්තිය දරන්න කරලා තියෙන පින්කම් මේ. එහෙනම් අපිටත් ඒ වාගේ පින්කම් හොයාගෙන දැනගෙන කරන්න මේ නිර්මල ධර්මයෙන්ම දැනගන්න ඕනේ මේ මේ විදියට සම්පූර්ණ වෙන්න කොහොමද පින් කරන්න ඕනේ කියලා. ඊළඟට පින්නතුනි එක බණපදයක්වත් නොකිය. තමන් තනියම රහත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් තමන් තනියම සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ලෝක සත්වයා සුවපත් කරන්නේ නැතුවම ඉතර යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කාරණාවේ තියෙන අන්තිම පදේ අයින් කළාට අයින් කළාට කමක් නැහැ. මොකද අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා නිර්මල පර්යාප්තිය දහන්නෙම්වා වචනෙන් වචනේ වචනෙන් වචනේ පුරුදු පුහුණු වන්නෙම්වා අර්ථ පිරික්සන්නෙම්වා නුවණින් විනිවිද දකින්නෙම්වා නිවැරදිව අන්‍යයන්ට දේශනා කරන්නෙම්වා. එහෙම නැත්නම් තව කෙනෙකුට ධර්මයේ දේශනා කරන්න නැතුව තමන් තනියම තමන්ගේ පාර හදාගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම් නිවැරදිව අන්‍යයන්ට ධර්මයේ දේශනා කරන්නෙම්වා කියන කැල්ල අයින් කළාට කමක් අයින් කළාට කමක් නැහැ. එහෙමනම් තව එක්කෙනෙක් හරි තමන්ගේ අම්මා තාත්තා හරි තමන්ගේ සහෝදර පිරිස හරි තමන්ගේ නෑදෑයෝ පිරිස හරි තමන්ගේ කල්යාණ මිත්‍රයෝ ටික හරි තමන්ගේ දායක පිරිස හරි මේ සංසාරයෙන් එතර කරවන්න ඕන කියලා කල්පනා කරනවා නම් නිවැරදිව ධර්මයේ දේශනා කරන්න ප්‍රාර්ථනා කරන්නම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න ඕන දෙයක්. නිවැරදිව ධර්මයේ දේශනා කරන්න. ආන් මේ ප්‍රාර්ථනාව හරියටම සම්පූර්ණ කරගන්න ඕනේ. එහෙමනම් පින්නතනේ මේ නිර්මලම ධර්මය නිවැරදිව අන්‍යයන්ට දේශනා කරන්න. වචනයෙන් වචනේ ඉගෙන ගන්න. මනාව අර්ථ පරීක්ෂා කරන්න. අපිත් වෙනම ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිවැරදි ධර්මය අහනවා. නිවැරදි ධර්මයේ දරන්න පිනක් තියෙන්න ඕනේ. වචනයෙන් වචනේ ඉගෙන ගන්න පිනක් තියෙන්න ඕනේ. අර්ථ පරීක්ෂා කරන්න. ඒ ධර්මයේ දරා ගන්න. ධර්මයේ අනුව විනිවිද දකින්න වෙන වෙනම අපි ප්‍රාර්ථනා කරලා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. මෙතන ඊළඟට කැමැති කැමැති තා කාලයක් සමාපත්තීන්ට කැමැති කැමැති තා කාලයක් සමවදින් නෙම්වා. කැමැති කැමැති තා සමාපත්තීන්ට කැමැති කැමැති තා කාලයක් සමවදින් නෙම්වා. ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. කරදරයක් නැතුව බාධාවක් නැතුව පීඩාවක් නැතුව උවදුරක් නැතුව කැමැති තාක් කාලයක් සමාපත්තීන්ට සමවදින්න. අපි වෙනම සංසාරේ ප්‍රාර්ථනාවක් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හරියට කරදර පීඩා බාධක බාධක ලැබෙනවා. එමනම් මේ කොහොම සමවදින්නද මේ කැමැති කැමැති තාක් කාලයක් කැමැති කැමැති තාක් ආකාරයෙන් මේ සමාපත්තීන්ට සමවදින්නේ කොහොමද? වජිබනිකායේ තියෙනවා මහා ගෝසිංග කියලා සූත්‍රයක්. මහා ගෝසිංග සූත්‍රයේ ඒ ගැන මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මේ මහා ගෝසිංග සූත්‍රයේදී මේ ධර්ම කාරණාව සාකච්ඡා කරන තැන මහ තෙරවරුමයි ඉන්නේ. එතන සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ වාගේ අය ඒ වගේ මහ තෙරවරුමයි මෙතන ඉන්නේ. සරියුත් මහරහතන් වහන්සේ විමසනවා මේ ගෝසිංග සාල වනෝද්‍යානය කොයි වාගේ භික්ෂූන් වහන්සේලාගෙන් බබලෙනවද කියලා. එහෙනම් මේ මහ තෙරවරු එක එක්කෙනා තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. මේ එක්කෙනෙක්වත් සාමාන්‍ය අය නෙමෙයි. මහා ධර්මදරයෝ, මහා ප්‍රඥයෝ, මහරහතන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ විතරයි එතන රහත් වෙලා රහත් වෙලා නැතුව එදා හිටියේ. ඉතින් එක එක අදහස් ඉදිරිපත් කළා නමුත් සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා යම් භික්ෂූන් වහන්සේ නම සමාපත්තීන්ට කැමැති කැමැති විදිහට සමවදිනවද හිතෙන හිතෙන වෙලාවට කැමැති කැමැති ධානයේට සමාපත්තියට සමවදිනවද කොයි වගේද හොඳට පුරවපු සලු පෙට්ටියක් තියෙන බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ඇති තරම් ඇඳුම් තියෙනවා. ආන්ගේ බ්‍රාහ්මණයා උදේට එක ඇඳුමක් අඳිනවා. දවල්ට තව ඇඳුමක් අඳිනවා. හවසට තවත් ඇඳුමක් අඳිනවා. ඇඳුම් මාරු කරන්න එයාට කිසිම දුකක් කිසිම දුකක් නෑ. දැන් අපිට මාරු කරලා ආයෙ හොදලා තියාගන්න වෙලා තියෙන්නේ අපිට එච්චර ඇඳුම් නැති හින්දානේ. දැන් මේ බ්‍රාහ්මණයාට අයින් කරපු ඇඳුම අය ඕනද කියලා කතාවක් කතාවක් නෑ. යාට හොඳට එයාගේ සලු පෙට්ටියේ පිරීලා තියෙන්නේ. ඒ නිසා දුකක් නැතුව උදේ තව එකක්, දවල්ට තව එකක්, හවසට තව එකක් අඳිනවා. නිදුකින්ම ඒ වාගේ සලු ඔහු අඳිනවා වගේ නිදුකින්ම මේ භාවනාවන්ට නැත්නම් මේ සමාපත්තීන්ට සමවදින්න පුළුවන් නම් යම් භික්ෂුන් වහන්සේ නමකට හිතිච්ච ගමන් තමන් හිතන සමාපත්තියට සමවදින්න පුළුවන් නම් ආන් එහෙම භික්ෂූන් වහන්සේලාගෙන් මේ ගෝසිංග ශාල වනාන්තරයේ බබලෙනවා කියලා සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා. එහෙම භික්ෂූන්ගෙන් බබලෙනවා. එහෙනම් කැමැති කැමැති තාක් සමාපත්තීන්ට කැමැති කැමැති තාක් කාලයක් සමවදින්නෙම්වා කියන ප්‍රාර්ථනාව අපි පින්නතුනි පින්කම් කර කර ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි සංසාරේ අපිට ඒ තැන් වලට ළඟා වෙන්න පුළුවන්. එතකොට පින්නතුනි මේ ලෝකේ තියෙන දේවල් නිදුකින්ම ලබන්න අපිට වෙනම පින් තියෙන්න ඕනේ. දුකක් නැතුව ලෝකේ තියෙන දේවල් ලබන්න පින් කරලා තියෙන්න ඕනේ. එහෙනම් ප්‍රාර්ථනා කරන්නත් ඕනේ නිදුකින් ලබන්නේවා. ඊළඟට ලැබෙන දේවල් පරිහරණය කරන්න ඊට වඩා පිනක් තියෙන්න ඕනේ. ලැබෙනවා. තියෙනවා ගොඩ ගැහිලා පරිහරණය කරන්න. හම්බ වෙන්න පින් තියෙනවා පරිහරණය කරන්න පින් තියෙන්නේ. එහෙනම් ලැබෙන්න පින් තියනවා වගේම ඒවා පරිහරණය කරන්නත් වෙනම අපි ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. ලැබෙන දේවල් අත්හරින්න ඊටත් වඩා පිනක් තියෙන්න ඕනේ. සමහර කට්ටියට ලැබෙනවා පරිහරණය කරන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ. සමහර කට්ටිය පරිහරණය කරනවා හැබැයි දෙන්න ගියාම හරි අමාරුයි. එහෙනම් ලබන්නත් පරිහරණය කරන්නත් ඒ දේවල් තව කෙනෙකුට දෙන්නත් ඊට වඩා පින් ඊට වඩා පිං තියෙන්න ඕනේ. ඒක ඒ නිසාම ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. කැමැති ශිල්පයක් ශාස්ත්‍රයක් වඩන්න එයින් ප්‍රයෝජන ගන්න කැමැති දෙයක් කරන්න Tamanට පුළුවන්කම තියෙනකම්ම ඒ කාරණාව දිනුපත් දිනු කරගන්න අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. බාහු සච්ඡංච සිප්පංච කියන ධර්මතාවයේ Taman තුල තියෙනවද කියන කාරණා ආදී බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන තියෙනවා කියලා කියාම අපි සමහරට වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගත්තා. අපි එතකොට යා වෛද්‍ය වෘත්තිය විතරයි දන්නේ. ගයක් හදාගන්න වෙච්චාම වෙන කාගෙන් හරි සැලැස්මක් ඉල්ල ගන්න වෙනවා. තව කාගෙන් හරි ඒකට කොච්චර වියදම් වෙනවද කියලා කාරණා ටික හදාගන්න වෙනවා. ඒකට වෙනම හදලා දෙන්න තව පිරිසක් වෙනම හොයාගන්න වෙනවා. එතකොට බාහු සච්ඡංච කියන බොහෝ ශිල්ප ඉගෙන ගත්ත කියන කාරණාවේ නැහැ. එතකොට ගේ හදනකොට මේ සැලැස්ම ක්‍රියාත්මක කරනකොට කොතනද ගේ හදන්නේ? ඒ ගේ හදන තැන පස්සේ කාලේ වෙනත් කරදර එන්න පුළුවන්ද? වෙනත් බාධා එන්න පුළුවන්ද? දැන් එතන හොඳට තිබුණට බොහෝ වෙහි කාලවල එතෙන්ට වතුර පිරෙන තැනක්ද? මෙතන නිතරම සත්තු ගැවසෙන තැනක්ද? නිරන්තරයෙන් වන සත්තු එහාට මෙහාට යන තැනක්ද? ඒ කාරණා හරියට සැලසුම් කළේ නැත්නම් සමහරලාට වනසතුන්ගෙන් කරදර වෙන්න කරදර වෙන්න පුළුවන්. වතුර පිරෙන්න පටන් ගත්තාම වෙනත් වියදමක් කරලා ආයේ තැන් පුරවන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මේ හැම දෙයක්ම සැලසුම් කරලා ප්‍රඥාවෙන් තීරණය කරලා මේ කරුණ වලට එළඹෙන්න හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ නිසා බාහු සත්‍යංච සිප්පංච බොහෝ ශිල්ප ශාස්ත්‍ර හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ. එහෙම ඉගෙන ගන්නත්, එහෙම වැටහෙන්නත්, එහෙම ඥානයක් පහළ වෙන්නත් වෙනම සංසාරේ ප්‍රාර්ථනා කරලා තියෙන්නත් ඕනේ. ඊළඟට පින්නතෙනි මේ ප්‍රාර්ථනාවක් නිවැරදිව කරලා තියෙන කාරණාව තමයි ඒකට බොහොම බොහොම වටින්නේ. ඊළඟට මේ සියල්ලම අපිට ඉබේ ලැබෙයි කියලා කවදාවත් හිතන්න හිතන්න බෑ. ඉබේ ලැබෙන්නේ නැත්නම් ප්‍රාර්ථනා කරලම තමයි මේ දේවල් ලබන්න ඕනේ. ආන් ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේත් නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ නිවනට අමතරව තව ගොඩක් දේවල් ප්‍රාර්ථනා කළා. බෝධිසත්ව කාලේ. මහරහතන් වහන්සේලා නිවනට අමතරව තව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. එහෙනම් මේ ප්‍රාර්ථනාව කියන එක කොච්චර වටිනවද? මොනවද 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා නිවනට අමතරව ප්‍රාර්ථනා කරපුවා? ඇයි 80 මහා ශ්‍රාවක කියලා කියන්නේ? මොකක් හරි කාරණාවකින් අග්‍රස්ථානය. එහෙම ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයේ කී දෙනෙක් හිටියද එතකොට? 80ක් හිටියා. විශේෂ රහතන් වහන්සේලා 80ක්. ඒ නිසානේ 80 මහා ශ්‍රාවක කියලා කිව්වේ. එහෙනම් ඒ අතර කොයි කොයි දේවල් ප්‍රාර්ථනා කරපු අය හිටියද? සමහර අය ප්‍රාර්ථනා කරලා තිබුණා තමන්ගේ නිවනට අමතරව සමහර අය දෙක තුන ප්‍රාර්ථනා කරලා තිබුණා. එමනම් අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ප්‍රාර්ථනාව දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලබන්න. නිවනට අමතරව දිවස්ලාභීන් අතර අගතනතුර ලබන්න උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංගධාරීන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්න ප්‍රාර්ථනා කළා. තවත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් මේ ඊටාම සිත් ගන්නාසුළු ස්වභාවයෙන් ධර්ම දේශනා කරන්න පුළුවන් ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානය ලබන්න ප්‍රාර්ථනා කරලා තිබුණා. මේ මේ ආදි වශයෙන් මේ ශ්‍රාවකයන් වහන්සේලා 80 දෙනාම නිවනට අමතරව තවත් සුවිශේෂී කාරණා එකක් හෝ කීපයක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. සීවලී මහරහතන් වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර අගතන තුන ප්‍රාර්ථනා කළා. සිව්පස්සේ ලබන්නන් අතර. මේ ආදි වශයෙන් බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. භාග්‍යතුන් වහන්සේ නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. ඒ කොයි කාලෙද වෙස්සන්තරාත්ම භාවය. මනුස්ස ලෝකේ බුද්ධත්වයට කලින් ඉපදුන අන්තිම ආත්ම භාවය තමයි වෙස්සන්තර මහරජු. වෙස්සන්තර මහරජු කාරණා අටක් කළා. වංකගිරි තමගේ දරුවෝ ටිකක් දන් දීලා ඊළඟට බිරිඳත් කවුරු හරි ඇවිල්ලා ඉල්ලනවා බිරිඳත් දන් දෙනවා. හැබැයි ඒක ඒ තරම් එහෙනම් മന്ത്രി දේවිය දන් දෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයන්ට වෙනත් වෙසක් මවාගෙන ඉන්නේ. Taman බිරිඳ Tamanට දන් දුන්නාට පස්සේ නැවත മന്ത്രി දේවිය වෙසන්තර රජුරවන්ටම රජුරවන්ටම පවරනවා. දැන් එතකොට කාටවත් ආය മന്ത്രി දේවිය දන් දෙන්න දන් දෙන්න බෑ. මොකද දැන් දන් දීලා තියෙන්නේ. ආය තව කෙනෙකුට දෙන්න බෑ. දුන්න වස්තුව අරන් දෙන්න සිතක් නෑනේ. ඒ හින්දා ආය රජුරවන්ටම පැවරුවා. පවරලා සඳහන් කළා මහරජය යමක් ඉල්ලන්න ඕන නම් ඉල්ලන්න කියලා. වර 8ක් ඉල්ලන්න අවසර දුන්නා. ආංගින්සා විශ්වන්තර මහරජුරු වර 8ක් ඉල්ලුවා. මොනවද ඉල්ලපු වර 8? 1 මේ එතකොට ප්‍රාර්ථනා කිරීම. පළවෙනි එක තමයි මම ආපහු මගේ රාජ්‍යයට ගියහම මගේ තාත්තා හිත සතුටින් මාව පිළි අරගෙන මට නැවත රජකම දානය කරන්න ඕනේ. ඒක පළවෙනි ප්‍රාර්ථනාව. ඉල්ලපු වරය. දෙවෙනි එක දඬුවමට ලක් වූවන් රාජ්‍යයේ ඉන්නවා රාජ උදහසට ලක් වෙලා දඬුවම් කරපු අය. ආන්ගේ දඬුවමට ලක් වූ සියලු දෙනාම නිදහස් කරන්න මට පුළුවන් වෙන්න ඕනේ. තුන්වෙනි එක මුළු රටටම මට දන් දෙන්න ලැබෙන්න ඕනේ. මගේ මුළු රටටම දන් දෙන්න මට පුළුවන්කම ලැබෙන්න ඕනේ. හතරවෙනි කාරණාව පරදාරාවන් කරා යන්න මට කවදාවත් සිත් පහළ නොවෙන්න ඕනේ. පෙස්සන්ත රජුරන්ට භාර්යාව 16000ක් ඉන්නවා. ප්‍රාර්ථනාවක් කරනවා පරදාරාවන් කරා යන්න මට හිත් පහළ වෙන්න එපා කියලා. මොකද කොයිතරම් භාර්යාවන් හිටියත් සමහර රජවරු පරාඹුවන් හොයාගෙන ගියා අන්‍ය කාන්තාවෝ තමන් සතු කරගන්න මිනිස් ඝාතන පවා සිද්ධ කරන්න කටයුතු කරපු අවස්ථා පිළිබඳව සඳහන් වෙනවා. ඒ නිසා ප්‍රාර්ථනා කරනවා කවදාවත් පරාඹුවන් කරා යන්න මට හිතෙන්න හිතෙන්න එපා කියලා. පස්වෙනි කාරණාව ධර්මයෙන් පෘථුවිය දිනන පුතුන් මට ඉපදේවා. ධර්මයෙන් පෘථුවිය දිනන පුතු මට ඉපදෙන්න ඕනේ. මේ ප්‍රාර්ථනාවත් ඒ විදිහටම සමෘද්ධමත් වුණා. රාහුල කුමාරයා කියලා කියන්නේ සක්විති රජෙක්. සක්විති රජුගේ ධර්මයෙන්ම තමයි දිනන්නේ. ඒ විතරක්ද? එහෙනම් ලෞතර බුද්ධත්වයේ ලැබුණාට පස්සේ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස මොනතරම් ධර්මදරද? සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, නන්ද මහරහතන් වහන්සේ මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු මේ සියලුම රහතන් වහන්සේලා ධර්මයෙන් ලෝකයේ පෘථිවියේ දිනපු දිනපු අය. එහෙනම් එහෙම පුතුන් මට ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් කළා. හයවෙනි ප්‍රාර්ථනාව මේ රාත්‍රියේ අවසානයේ හිරු උදා වන්නාසේ මට පරිහරණයට දිව්‍යමය දේවල් ලැබෙන්න ඕනේ. රාත්‍රියේ ගෙවෙනකොටම සූර්යා නැගෙනවා. අන් ඒ වාගේ මගේ පරිහරණයට දිව්‍යමය දේවල් ලැබෙන්න ඕනේ. හත්වෙනි එක සඳහන් කළා මම දන් දෙන විට මගේ වස්තුව කවදාවත් අඩු නොවේවා. මොනතරම් දන් දුන්නත් නෑ කියන වචනයක් බෑ කියන වචනයක් අහන්න නොවේවා. ගබඩා කවදාවත් හිස් වෙන්නේ හිස් වෙන්නේ නැති වෙන්න ඕනේ. අටවෙනි ප්‍රාර්ථනාව මෙයින් පසු ස්වර්ගගාමි වෙලා මේ වෙස්සන්තර ආත්මයෙන් පස්සේ මම ස්වර්ගයේ ඉපදිලා ඒ අවසන මට බුද්ධත්වයේ බුද්ධත්වයේම ලැබෙන්න ඕනේ. ස්වර්ග සම්පත්තියෙන් පස්සේ මට බුද්ධත්වයේ ලැබෙන්න ඕනේ. ඒ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මට කිසි කෙනෙකුගෙන් බාධාවක් කියලා මෙන්නේ නැති වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළා. එහෙමනම් බෝසතාණන් වහන්සේ එහෙම ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාවන් භාග්‍යතුන් වහන්සේට ඒ විදිහටම තිබුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේත් නිවනට අමතරව තව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාත් නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් ඒ වගේම අනිත් තවත් මහා ශ්‍රාවකයොත් මේ නිවනට අමතරව තවත් දේවල් ප්‍රාර්ථනා කරලා තිබුණා. එහෙනම් ඒ දේවල් නිකම්ම ලැබුණා නෙමෙයි. ඒ දේවල් ප්‍රාර්ථනා කරලා තිබිච්ච හින්දම තමයි අපිට මේ විදිහට ලැබුණේ. ඊළඟට පින්නතින් මේ සඳහන් කරනවා මේ විශේෂ පුද්ගලයෝ හැම දිනෙකම නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා නිවන් දකින්න ක්‍රමය වෙනම ප්‍රාර්ථනා කරලා තියෙනවා කියලා. අන්න ඒ ආදර්ශයේ ඒ කාරණාව නිරන්තරයෙන් අපිත් අපේ ජීවිතයට ආදර්ශයට අරගෙන තමනුත් තම තමන් කැමති දේවල් එකතු කරගෙන ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිවන් දක්නා ಜಾති දක්වා අපේ ජීවිත ගමන කොයි විදිහට සකස් වෙන්න ඕනද? ඒ ජීවිත ගමන කොහොම සකස් වෙනවටද මම කැමතියි. ආන් ඒ කැමති ආකාරයේ එකතු කරගෙන සැලසුම් කරගෙන අපි පින්කම් කරලා ඒ ටික හරියටම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ආන් එහෙම ප්‍රාර්ථනා කරාම ඒක සංසාරේ අපිට විපාක දෙනවා. ආන් ඒ නිසා ප්‍රාර්ථනාවක් ජීවිතේ කොයි තරම් වටිනවද කියන කාරණාව අපිට වැටහෙන්නේ ඒ නිසා. ඒ ප්‍රාර්ථනාව හරියට වෙලා තිබුණාම. එhmenan මේ සසරින් එතර ගියපු හම යම් යම් දේවල් අඩුවට අඩුවට විපාක දුන්න හැටිත් මේ ප්‍රාර්ථනා දේශනා මාලාවේ අපි මුලින් සාකච්ඡා කරලා තියෙනවා හරියටම ප්‍රාර්ථනා කිරීමත් අඩුපාඩු ඇති වෙච්චාම ඒක වෙනම විපාක දෙන හැටිත් සාකච්ඡා කළා. එහෙනම් කරුණු එකතු කරගෙන අඩු නොවෙන්නම අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න ඕන ඒක හරි වටිනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතනේ නිකම්ම ප්‍රාර්ථනාව විතරක් කළා කියලා කවදාවත් හැබැයි ඒක විපාක දෙන්නේ විපාක දෙන්නේ නැහැ. එහෙමනම් කරුණු එකතු කරගෙන තවත් කාරණා පහක් යටතේ ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොකද මේ කාරණා පහ? ඒක අපි මුලිනුත් සාකච්ඡා කළා පංච ධර්මයේ කියලා. හොඳට මතක තියාගන්න හැම ප්‍රාර්ථනාවක්ම මුදුන්පත් වෙන්නේ පංච ධර්ම මත ඉඳගෙන ප්‍රාර්ථනා කරාම. එතකොට මේ ප්‍රාර්ථනා කරලා හොඳට විපාක දීපු හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරලා තියෙන මේ පංච ධර්මයේ මත ඉඳගෙන. එහෙමනම් පංච ධර්මයේ පළවෙනි එක ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥාව. මේක තමයි පංච ධර්මයේ කියලා කියන්නේ. යමක් කරලා කරනවා නම් ප්‍රාර්ථනාවක් ඒක මුදුන්පත් වෙන්නේ මෙන්න මේ කාරණා පහ මත ඉඳගෙන ප්‍රාර්ථනා කෙරුවොත් ඒ නැතුව කරන ප්‍රාර්ථනා විපාක දෙනවද නැද්ද කියන එක අනියතයි. නමුත් පංච ධර්මයේ මත ඉඳලා කරන ප්‍රාර්ථනා අනිවාර්යයෙන්ම විපාක දෙනවා ඒ බව නියතමයි. ආන් ඒ මත පිහිටලා ප්‍රාර්ථනාව කරන්න කියලා සඳහන් කරනවා මේ ජීවිතය තුළ විපාක දීම අනියතයි. හැබැයි මැරුණ තැන ඉඳලා ඉදිරියට විපාක දෙනවා නිවන් දකින්න තුරු ඒක සහතිකයි. මේ ජීවිතය තුල අනියතයි. එතන ඉඳලා මැරිච්ච තැන ඉඳලා නිවන් දක්නා જાති දක්වාම විපාක දීම සහතිකයි කියලාම සඳහන් කරනවා. ආන් ඒ නිසා ප්‍රාර්ථනාවක් කොයිතරම් වටිනවද? මේ නිසා සඳහන් කළා බුද්ධාන්තරයක ඉපදිලා අපි පෙර එහෙම ප්‍රාර්ථනා කරලා තිබිලා නැති නිසා තාම අපි කුසල් දහම් වලට යෙදෙනවා බොහොම බොහොම අඩුයි. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් හම්බ වුණා. බුද්ධාන්තරයේකේ මනුෂ්‍ය ජීවිතය ලැබුණා. හොඳට ෂණ සම්පත් හම්බ වුණා. ඒ විතරක් නෙමෙයි නිර්මල ධර්මයක් අපිට හම්බ වෙලයි හම්බ වෙලයි තියෙන්නේ. එහෙම ලැබිලා තියෙන වෙලාවෙත් අපිට මේකෙන් හරියටම ප්‍රයෝජන ගන්න බැරි වෙච්ච නිසා කණ්ඩ අඳින්න හොයනවා මිසක් විනක් කරන්න අපි වෙන් කරපු කාලය බොහොම බොහොම අඩුයි. ආන් ඒක හින්දා හුඟක් අය මේ සමාජි කියනව ඇහෙනවා. පින්කම් කරන්න නම් අපිත් ආසයි. පන්සල් එන්න නම් අපිත් කැමතියි. සිල් ගන්න බණ අහන්නත් හරි කැමතියි. නමුත් ඉතින් මේ වැඩ රාජකාරී ASCII කොහෙද වෙලාවක් කියලා අහන අය ඕන තරම් ඉන්නවා. එහෙමනම් ඒකෙන්ම පේනවා ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව හරි දුර්වලට තිබිලා තියෙනවා. මේ තරම් අවස්ථාවක් ලැබිලත් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ නැත්තේ හොඳට නිවැරදිව ප්‍රාර්ථනා කරලා තිබිලා තිබිලා නැති හින්දා. ආන් ඒ නිසා මේ මනුස්ස ලෝකේ ඉපදිලත් සියලු පින් හරියටම ප්‍රයෝජන අරගන්න. අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ. බොහොම පිං කරලා කුසලයෙන් ජීවිතේ පෝෂණය කරගන්න ලැබිලා ලැබිලා නැහැ. ආන් ඒ නිසා පිණුත් නැතුව මෙරළ සතර පායම ගිහිල්ලා ඉපදෙනවා. මනුස්ස ලෝකෙක ඉපදෙන්නත් ලැබුණා. මනුස්ස ලෝකෙක ඉපදුනා කියලා කියන්නේ රැස් කරනවා නම් මුළු සසරම දිනන්න පින් රැස් කරන්න පුළුවන් තැන. එතකොට එහෙම තැනක් නේ ඔබට අපිට හම්බ වෙලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටික කාලයක ඉපදුනත් නෙමෙයි අබුද්ධෝත්පාදයක ඉපදුනත් නෙමෙයි මේ මනුස්ස ජීවිතේ අරන් ඉපදුනේ බුද්ධෝත්පාද කාලයකමයි එහෙම ඉපදිලත් මැරිලා අපායට යන්න නම් ලෑස්ති වෙන්නේ සංසාරේ කොතන හරි අපේ අඩුපාඩුවකුත් තියෙනවා ඒ කියන්නේ පංච ධර්ම මත පිහිටලා හරියට ප්‍රාර්ථනා කරලා නැහැ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් හොඳට ප්‍රයෝජන ගන්න අවස්ථාව උදා වෙන්න කියලා. ආන් ඒ නිසා බොහෝ දෙනා සසර අතරමං වෙන බව පේන්න තියෙනවා. වෙනතුනේ තනියමම නිවනට යන එකත් හොඳ නෑ කියලා සඳහන් කරනවා. තනියම නිවන් දකින්න එකත් හොඳ නෑ. වීරය තියෙනවා නම් තවත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තව පිරිසක් හරි අරගෙන යන එකම තමයි වටින්නේ. එහෙම අරගෙන යන්න ගියාම අපේ සසර ටිකක් ටිකක් පරක්කු වෙන්න පුළුවන්. තව කෙනෙක් අඬ ගහගෙන යනකොට ගමනක් යනකොටත් එහෙමනේ. දෙන්නෙක් එකතු වෙලා ගමනක් යනකොට අනික් එක්කෙනා එනකම් බලාගෙන ඉන්න වෙනවා. පිරිසක් අතරින් ඒ ගමන යනකොට හැම වෙලාවෙම පිටිපස්සේ හැරි හැරි බලන් වෙනවා අනිත් එක්කෙනා එනවද එනවද එනවද කියලා. කොහෙ බැරි වුණාද කොහෙ ගියාද කියලා බලන් වෙනවා. සමහර ලාට මම තැනක, ඔහු තැනක මට ඔහු වෙනකන් සෑහෙන්න රස්තියාදීට වෙනවා. එහෙනම් එක්කෙනෙක් හෝ පිරිසක් අඳගහගෙන යනකොට අපේ ගමන ටිකක් පරක්කුයි තමයි. නමුත් ගමන පරක් වුණාට කමක් නැහැ. තවත් කීප දෙනෙක් හරි මේ සංසාරයෙන් එතර කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි වටිනාකම. යම් කෙනෙක් කියනවා නම් එහෙම සංසාරේ පරක්කු වෙන්න හොඳ නැහැ. එහෙම දිගින් දිගට ප්‍රාර්ථනා කරන්න හොඳ නෙත් නැහැ. ලැබිච්ච අවස්ථාවෙන් මෙතර වෙන්න ඕනේ කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක වටින්නේ ඒක වටින්නේ නැහැ. පිහිට වෙන්න පුළුවන් නම් පිහිට වෙන්න ඕනේ. ඒ කාරණාව පින්නතුනි මේ ගෝඨාභය යෝධයාගේ සහ තේරපුත්තාභය යෝධයාගේ කතාවිනුත් මනාව පැහැදිලි කරනවා. තේරපුත්තාභය ස්වාමින් වහන්සේ නම ගෝඨාභය යෝධයා ගිහිල්ලා කියනවා යුද්ධයට යන් කියලා. නමුත් තේරපුත්තාභය යෝධයා කියනවා බෑ. මම සිවුරු පරවාගත්තේ සිවුරු වරින්න නෙමෙයි. මටත් යුද්ධයක් තියෙනවා. මං එන්නේ නැහැ කියලා. හැබැයි ගෝඨාභය අහනවා ඔබ වහන්සේ තනියම නිවන් දැක්කහම අනිත් අයට උපකාර කරන්නේ කවුද කියලා. එහෙමනම් යම් කෙනෙකුට පිහිට වෙන්නම පුළුවන් නම් සම්බුද්ධ ශාසනය රැකලා තියලා නිවන් දකින්න පුළුවන් නම් වටිනවා කියන එකයි එතන කිව්වේ. මොකද ශාසනය විනාශ වෙමින් තියෙන්නේ. විනාශ වෙන ශාසනය එක්තෙන් කරන්නයි රජතුමා සූදානම් වෙන්නේ. ඒකට එන්න ඔබ වහන්සේලාට ඒ තරම් ශක්තිය තියෙනවා. ආන් ඒ ශක්තිය සම්බුද්ධ ශාසනය රකින්න දෙන්න සම්බුද්ධ ශාසනය රැකලා තිබ්බා කියලා කියන්නේ තව බොහෝ දෙනාගේ නිවන් දොර ඇරිය කියන එකයි. ශාසනය රැකලා තියලා බොහන්සගේ ගමන යන්න. තනියම යන්න තනියම යන්න එපා කියලා සඳහන් කරන්න ඒ නිසා. එහෙමනම් පින්නතනි මේ ආත්මාර්ථය තියෙන රහතන් වහන්සේට දොස් කියන ක්‍රමයක් මේ ශාසනයේ තියෙනවා. අනුන්ට උපකාර කළේ නැත්නම් රහතන් වහන්සේටත් දොස් කියලා තියෙනවා මේ ශාසනයේ. එඳා පුළුවන් තරම් අනුන්ට උපකාර කරලා ඒ අයත් සසරින් මුදවන්නම අපි උත්සාහ කරන්න ඕනේ. ධම්මඤ්ඤ සූත්‍රයෙන් තමයි මේ කාරණාව සඳහන් කරන්නේ අංගුත්තර සත්තක නිපාතේ තමයි ධම්මඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ. එතන සඳහන් කරනවා අනුන්ට උපකාර කරන්නේ නැති රහතන් වහන්සේටත් මේ ශාසනය දොස් කියනවා. එහෙනම් ධර්ම දේශනාව අවසන් කරන්න කාලය ලැබිලා තියෙන නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු අදට. පිනතුනි මේ සසර දිගින් දිගට ඇවිදිනවා කියන එක නැත්තම් තව බොහෝ දෙනා සසරින් එතර කරවන්න අවස්ථාව ලැබුණාම අපි සිහිපත් කළා අපේ සසර ගමන ටිකක් පරක්කු වෙන්න පුළුවන් කියලා. ප්‍රාර්ථනා කරන එක තණ්හාවක් නම් සසර නවතින එක තණ්හාවක් නම් මහබෝසතාණන් වහන්සේලාට කවදාවත් ලෞතර බුදුරජාණන් වහන්සේලා විවරණ දෙන්නේ විවරණ දෙන්නේ නැහැ. අද කියනවනේ ප්‍රාර්ථනාව තණ්හාවක්. ප්‍රාර්ථනා කරන්න එපා. ප්‍රාර්ථනා කරන එක හොඳ මදි කියලා. එහෙමනම් දීපංකර පාදමූලිය අපේ භාග්‍යතුන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනකොට බණපද දෙකක් අහලා නිවන් දකින්න පුළුවන්කම තිබුණානේ. එහෙනම් දීපංකර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දෙපෙයි. බණපද දෙකකින් නිවනට යන්න තියෙනකොට මොකද්ද ඔය කරගන්න හදන වැඩේ කියලා. බුදු වෙන්න එපා මෙතන නිවන් දකින්න කියන්නේ. කවදාවත් එහෙම කියන්නේ එහෙම වුණා නම් මහ බෝසතුන්ට විවරණ හම්බෙන්නේ නැහැ. නමුත් අසංඛ්‍ය 24කට වඩා වැඩි ප්‍රමාණයක් සසරින් මුදවනවා දීර්ඝ කාලයක් හැබැයි සසර දුක් විඳිනවා. ඒ වුණාට විවරණ දෙන්නේ තවත් පිරිසක් ඊතර කරවගෙනම ඊතර යන්නේක බොහොම බොහොම වටින හින්දා. ආන් ඒ නිසා මේ ප්‍රාර්ථනාව ධර්මදේශනා මාලාවේදී අපි ඒ කාරණාව දිගින් දිගට දිගින් දිගට සිහිපත් කළා. මේ උතුම් ධර්ම දේශනා මාලාව අද මෙතනින් නිමා කරනවා. අපි සියලු දෙනාම පින්කම් කරලා නිවැරදිව ප්‍රාර්ථනාවක් සිදු කරන එක පංච ධර්ම මත පිහිටලාම සිදු කරන්න ඕනේ. හැබැයි මේ ප්‍රාර්ථනාව නිවන් දක්නා ಜಾති දක්වා මගේ මට කොහොම විපාක දෙන්න ඕනේද? මම කොයි විදිහට සුවපත් වෙන්න ඕනේද? මම කොයි විදිහට මේ ගමන යන්න ඕනේද? කිසිම කරදරයක් බාධකයක් අඩුවක් පාඩුවක් නැතුව ඒ ගමන ඍජුව යන්න සුදුසු විදිහට ප්‍රාර්ථනා කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ අපට ඒකට ඍජුව අවසර අවසර දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අපට නිවන් මඟ දේශනා කළා මිසක් අපි නිවන් දකින්න ඕනේ කොයි විදිහටද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ පාර දේශනා කරලා පාර පෙන්නලා තියෙනවා අපි කැමති විදිහට පාර යන්න පුළුවන්කම තියෙනවා ආන් ඒ නිසා හොඳ සැලසුම් සහිතව පංච ධර්මයන්ගෙන් යුක්තව හොඳ ප්‍රාර්ථනාවක් කරලා නිවන් දක්නා ಜಾති දක්වා බලාපොරොත්තු වෙන ආකාරයේ කරුණ මුදුන්පත් කරගෙන මේ සංසාර සාගරයෙන් එතර යන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දේශනා මාලාවේ අවසාන ධර්මදේශනාවේ දායකත්වයේ දරන දායක පිරිස මාවත වත්ත බෙල්ලන පදිංචි හබරකඩ ලියනගේ සීලවතී මෑණියන් ඇතුළු දූ දරුවන් විසින් පුණ්‍යානුමෝදනා කරනවා අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට පූජ්‍ය යකුපිටියේ උපසේන ස්වාමින් වහන්සේට කොහිල මුල්ල ආරච්චිගේ බ්‍රාම්පි වෙද මහත්මාට කොහිල මුල්ල ආරච්චිගේ කරෝලිස් වෙද මහත්මාට කොහිල මුල්ල ආරච්චිගේ මාටින් වෙද මහත්මාට ධම්මගේ දෝන නෝනා දෝන නෝනා හාමි මහත්මියට ධම්මගේ දෝන දොල්පි නෝනා මහත්මියට හබරකඩ ලියනගේ කොරනේරිස් මහත්මාට මිරිහාන කාංකානම්ගේ පොඩිහාමි මහත්මියට හබරකඩ හබරකඩ ලියනගේ සිරිසේන මහත්මාට එසේම ධර්මදේශනාව පැවැත්වූ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමු සසර ගමනේ පින් බලාපොරොත්තු වෙන අනිකුත් සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරමින් අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා දේශකයන් වහන්සේ ඇතුළු අපි සියලු දෙනාටම මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. ධර්මදේශනාවේ දායකත්වයේ දරූ දායක පින්වත් පිරිස සියලු දෙනාටම අපි රැස් කරගත්ත සියලුම කුසල් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කල්යාණ මිත්‍රයන්ම මුණ ගැහිවා. පාප මිත්‍රයන් ජීවිතේ දුරින්ම දුර වේවා. ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන්ම නිර්වාණ අවබෝධය ලබා ගැනීම කුසල් පාරමී වේවා කියලා නැවත ආශිර්වාද කරනවා.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 උන්වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ඒ දේශනා 21 20ම අඩංගු වන එව නැත්නම් මේ ප්‍රාර්ථනා මාතෘකාව යටතේ ඔබට පත්‍රිකාවක් අපි ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේශනා ඇතුළත් එය බෞද්ධ රූපවාහිනී කාර්යාලයෙන් ඉදිරියේදී ඔබට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා ඔබ සම්බෝධි විහාරස්ථානයට පැමිණියොත්. ඒ පිළිබඳවත් සිහිපත් කරමින් අපි දේශනා මාලාව නිමාවටපත් කරන්නේ තවත් මාතෘකාවකින් තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාවන් ඔබ වෙනුවෙන් ගෙනීමේ බලාපොරොත්තු ඇතිව. සෑම දිනාටම තෙරුවන්